ඊළඟට තව අද දේශනාව සම්බන්ධව ඔව් බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් ඔව් ස්වාමීන් අද දේශනාව සම්බන්ධයෙන්මත්ම නෙමෙයි මේ ප්‍රශ්නය මට මේ කාලයක් තිස්සේ මට නිකන් දැනිච්ච දෙයක් මට ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න අවශ්‍ය වුණා මේක දැනගන්න. දැන් අපි කියලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් අටලුහ දාමෙන් කම්පා වෙන්න එපා කියලා. ඉතින් දැන් දැන් මට දැනෙච්ච විදියට සයන්වංශයෙන් දැන් මම හිතුව විදියට දැන් ඇත්තටම අපි ගිහියෙක් වශයෙන් හරි පැවිදි කෙනෙක් හරි දැන් අටලෝ දාමෙන් අපි ධර්මයට යොමු වුණාම මුල් අවස්ථාවේදී වෙන්නේ අපි ඒ ගැන මුලින් ඊ ධර්මයට යොමු වෙන්න ඉස්සෙල්ලා තිබු අවස්ථාවට වඩා ඒකෙන් කම්පා වෙන එක යම් ප්‍රමාණයක් අඩු වෙනවා. එහෙම එහෙම සමහර වෙලාවට මේක සම්පූර්ණයෙන් ඒ ඒ අටලෝදාමින් කම්පා වෙන එක සම්පූර්ණයෙන්ම නවතින්නේ අරහත් භාවයට පත් වුණාමද කියන එක. ඒ වගේ අවස්ථාවකදී නේද සන්වහන්සේ? අරහත් මාර්ග ඥාණයෙන් තමයි අෂ්ටලෝක ධර්මයෙන් කම්පාවීම සම්පූර්ණයෙන් නවතින. එහෙම නැත්නම් ආර්ය භාවයටපත් උනත් යම් ප්‍රමාණයක කම්පනයක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච පුද්ගලයා හඬන්නේ, ශෝක කරන්නේ, ඒතනත්තාට ඒ කම්පනය තියෙන නිසා. එතකොට සකෘදාගාමී වෙච්ච පුද්ගලයාට ඒ කම්පන ඊට වඩා ටිකක් අඩුයි. අනාගාමී වෙච්ච කෙනාට ඊටත් වඩා අඩුයි. අරහත්ත්වයටපත් වෙනකොට තමයි ඒකේ මූලයන් සම්පූර්ණ. එතන මූලය කියලා කියන්නෙම අර පංච උපාදානය. ඒ උපාදාන කරගෙන ඉන්න තාක්කල් අර රුචි අරුචිකම් ඇතුව මේ ක්‍රියාත්මක වෙන තර අනාගාමී භවින් කාමරාග පටික දුරු කරනවා කාමරාග පටික කියලා කියන්නේ දැන් කාමයන් පිළිබඳ පංචේන්ද්‍රයන් පිනවීම සම්බන්ධ තියෙන කැමැත්ත අනාගාමී ඵලයෙන් දුරු වෙනවා හැබැයි රූප රාග අරූප රාග තවමත් ඒ තනත්තාගේ චිත්තසංතානයේ සක්‍රියව පවතිනවා ඒතකොට ඒවා තියෙන තාක්කල් මේ ලෝක ධර්මතාවයන්ගෙන් කම්පණය වීම සූක්ෂම වශයෙන් හෝ එතනත්තා තුළ ක්‍රියාත්මකව පවතිනවා. අරහත් මාර්ගඥානය තමයි සම්පූර්ණයෙන්ම අහෝස් වෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ තමයි తాදී ගුණයෙන් යුක්ත උතුමන් හැටියට දක්වන්නේ අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිත මනසක් ඇති කෙනෙක් හැටියට. ආ. පැහැදිලි සනවන්සේ තෙරුවන් සරණයි.